ලක්මහලි ජයසිංහ මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්ස මට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහන්න ඕනේ දැන් පළමුවෙන් දැන් මම මානේ ස්වාමීන් වහන්සේ දැන් මුල අපි අපිට පු탁 ජන ඒ ප්‍රමාණයෙන් පටන් ගන්නකොට එතකොට මේ කෙලෙස් මූල තුනම නිසා මානෙ ඇති වෙන්න පුළුවන්. එහෙමයි නේද ස්වාමීන් වහන්සේ? මන කෙලස් වල තුරද ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ ලෝභ ද්වේෂ වලින් ප්‍රධාන මෝහය හොඳයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අපි කියමු දැන් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි මේක දැන් ක්‍රමක්‍රමයෙන් යනකොට ඒ අඩු වෙන ගානට අර මානයේ ස්වභාවයත් එතකොට අඩු වෙනවා ටිකෙන් ටික එහෙමයි ස්වාමීන් ඒක ඒක තමයි මම ඒක තේරුම් ගන්න හැදුවේ. එතකොට ඒ කියන්නේ මා ඒක අඩු වෙනවා. ඒ කියන්නේ එතකොට මානයේ පැති පැසට් එකේ පැතිතලයේ අඩු වෙනවා. ශක්තිය අඩු. දැන් මට එතකොට දැන් හිතනවා දැන් මේ මහා සීල හාමුදුරුවෝ ඒක ටිකක් හිතනවා ස්වාමීන් වහන්සේ දැන් 30000ක් රහත් කරනවා. එතකොට දැන් මේ මෙච්චර කරනකොට දැන් අනිත් අය හිතනවා මේ අපේ ගුරු ගුරු ස්වාමින් වහන්සේ කියලා. එතකොට මේක හරි භයානකයි ස්වාමින් වහන්සේ මේ කියන්නේ මම ඉන්නේ මෙතන ඒත් මම තම මම දේශනා කරනවා. ඒ ඒ කියන්නේ ඔබ වහන්සේ කොහොමද ස්වාමින් වහන්සේක පොඩ්ඩක් මට විග්‍රහ කරලා දෙන්න? ඒක ඉතින් මෙහෙමයි දැන් එතන කරන ක්‍රියාව මොකක් වුණත් අදාළ සාධක අවශ්‍ය පමණට ගොනු වෙලා නැත්නම් මං කියුවේ අර ඩිජිටල් ලොක් එකේ කතාව. එතකොට දැන් දැන් මේකේ අනිත් අනිත් ඉලක්කම් ටික ඔක්කොම එක තැනකට ඇවිත් තියෙනවා. ඇවිත් තියෙන නිසා දැන් ඇරෙන්න ඕන්න මෙන්න කියලා තියෙනවා. නමුත් එක එකක් හරි තැනට ඇවිත් නැහැ. එතකොට ඒක ඇරෙන්නේ අන්න ඒ වගේ දැන් වෙනත් හැකියාවන් තියෙන්න පුළුවන්. දේශන කුසලතාවය කියන එක වෙනයි. මඟ පෙන්වීමේ හැකියාව වෙනයි. භාවනා කමටහන් දීමේ හැකියාව වෙනයි. ඉතින් ඔන්න ඔය නිසා තමයි මේ නිකන් Taman නොදන්න අය පිළිබඳව එක එක තීරණ වලට එළඹෙන්න එපා කියලා කියන්නේ. දැන් අද සමාජයේ බොහෝ දෙනා ටිකක් බන කියන්න දක්ෂ, දහම් කරුණු පැහැදිලි කරන, අභිධර්ම කරුණු පැහැදිලි කරන, මනස ගැන පැහැදිලි කරන අනිවාර්යෙන් සෝවාන් වෙලාවත් ඇති. අනිවාර්යෙන් රහතට. අන්න එහෙම නිකන් ප්‍රකාශන කියනවා. එතකොට දැන් ඔය අපිට මුණ ගැහිලා තියෙනවා අපි සම්බන්ධව එක අම්මා කෙනෙක් ඉන්නවා ඔබ වහන්සේ නම් සෝවාන් වෙලා ඇති මම වැඩි මම සෝවාන් වෙලා නැති බා මම දන්නේ නැහැ නෑ ඔබ වහන්සේ කිව්වට එහෙම නෑ කියලා මට නම් හිතෙන්නේ ඉතින් අන්න ඒ වගේ නිකම් සමහරු මෝඩ මෝඩ තර්ක එතකොට දැන් දැන් මම කියනවා නම් මම ඒ தත්ත්වයටපත් වෙලා නැහැ කියලා. එතකොට අනිත් කෙනා මාත් එක්ක තර්ක කරනවා නෑ නෑ. එහෙම වෙන්න විදිහක් නෑ. ඒ මොකද ඒ පදනමක් නැති භක්තිය. ඉතින් ඒ නිසා ගුරුවරයා කෙරෙහි Tamanට ධර්මයේ පැහැදිලි කරලා දෙන කෙනා කෙරෙහි අපට ගෞරවයක් තියෙන්න ඕන. ඒක අවශ්‍යයි. ඒ ධර්මය තේරුම් ගන්න. නමුත් අර අනවශ්‍ය භක්තියකින් අනවශ්‍ය විදිහට අපි උපාදාන කරගන්න යන්න හොඳ නැහැ. එහෙම ගියපු ගමන් එතකොට අපි ඉන්නේ නිවැරදි තැනක නෙමෙයි. අපි ඉන්නේ මුලාවක. අපි ඉන්නේ වැරදි නිගමනයක. එතකොට ඒක ගොඩාක් පටලැවිලි වලට හේතු වෙනවා. ඉතින් දැන් අර රහතන් වහන්සේ ශිෂ්‍යෙක් වුණාට ඉතින් උන්වහන්සේ රහත් වෙනානේ. ඒ නිසා තමයි උන්වහන්සේ නිකමට පරීක්ෂා කරලා බැලුවේ මගේ ගුරුවරයා කොයි කාලෙද මේ අරහත්ත්වයටපත් උනේ. ඉතින් බලනකොට තමයි උන්වහන්සේ දැක මොකක්වත් එහෙම එකක් නැහැ. ඉතින් ඒක තමයි මේ මේ සසර ගමනේ තියෙන අරුමය, මේකේ තියෙන ආශ්චර්යය, මේකේ තියෙන බියජනක බව. මේ සියල්ලෙන් නිදහස් වෙලා වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ඇතුලේ තියෙන්නේ වෙන කතන්දරයක්. ඉතින් ඒවා දකින්න පුළුවන් වෙන්නේ සම්මා සම්බුදුරේකට විතරයි ආශය අනුශය දන්නා නුවණ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය. මේ තනත්තගේ ඉන්ද්‍රිය වැඩිලා අඩුද වැඩිද? ආශ්‍රව ධර්ම මොන ප්‍රමාණයෙන්ද තියෙන්නේ? ආශය කියලා කියන්නේ මනස ඇසුරු කරන්නේ මොන මනෝභාවයක්ද? මොන විදිහේ රුචි අරුචිකම් වලින්ද මනස පිරීලා තියෙන්නේ? එතකොට ප්‍රාර්ථනාව කොතනද? එතකොට තව කොච්චර වැඩෙන්න ඕනද සසර පුහුණු කරලා තියෙන ප්‍රමාණය මොකද්ද? ඉතින් මේවා සම්මා සම්බුදු කෙනෙක් ඉන්න කාලකේ බුදුවරයා විසින් දැනගෙන අවශ්‍ය උපාය යොදනවා අපි ළඟ හිටියොත් අපට සහාය වෙන්න පුළුවන් නම්. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ නැති නිසා අපටම අපිව ප්‍රත්‍යවේක්ෂා කරමින් හොයන්න වෙලා තියෙනවා. මොකද අඩුතරමින් අපිට පරචිත්‍ර විඥානයේ තියෙන ගුරුවරයෙක්වත් හමු වෙන්නේ නැහැනේ අද කාලේ. ඉතින් එහෙමනම් අපටම මේක හොයන්න වෙනවා. ඉතින් දැන් මහා සීව හාමුදුරන්ට එහෙම වැරදුනා නම් එච්චර කෙනෙකුට අපට වරදින්න තියෙන ඉඩ කොච්චරද? ඉතින් ඒ නිසා තමයි රේරුකානේ මහානායකරු කියන්නේ මේ වංචක ධර්ම උන්වහන්සේ සිහිපත් කරනවා මේ වංචක ධර්ම පිළිබඳ විස්තර කරලා මම මේ ලියන සමහර ඒවාත් වංචක ධර්මද දන්නේ නැහැ. ඉතින් ඒකත් නුවණැත්තෝ විමසත්වා. ඒ කියන්නේ වංචක ධර්ම කියන එක මේකයි කියලා හඳුනා ගන්න පුළුවන් නම් ඒක වංචක ධර්මයක් නෙමෙයි. ඉතින් අන්න ඒ විදිහට සූක්ෂමයි මනෝභාවයක්. ඒ ස්වාමින් වහන්සේ ඒ මට හිතෙනවා ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේත් අනාගාමි වෙලා ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහින් කියන්නේ මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් මට මෙච්චර වීරිය තියෙනවා මට මෙහෙමයි මෙහෙමයි ඒත් ඇයි මට රහත් වෙන්න බෑ කියලා අහන්නේ එහෙම සිතියක් වෙනවා නේද? ආ එතරම් ඇත්තටම අනාගාමි වෙලත් නැහැ වෙනකොට උන්වහන්සේට ප්‍රතඥන අවදීයේම උන්වහන්සේ සසර පුහුණු කරලා තිබිච්ච නිසා දිබ්බ චක්කු ඥානය දසදහසක් සක්වල දකින්න පුළුවන් මට. එතකොට උන්වහන්සේ හැකියාවත් එක්කම උන්වහන්සේට සියුම් උපාදානයක් ඇති වෙනවා. අනිත් අයට බැරි සුවිශේෂ හැකියාවක් මට තියෙනවා. මොකද දසදහසක් ලෝක ධාතුන් දකින්න පුළුවන්. ඉතින් ඒක සතුටු වෙන්නට කාරණා. ඒකට උන්වහන්සේටත් එක්තරා මාන්නයක් තියෙනවා. මොකද යථාව මානයක්. ඇත්තටම තියෙන දේ පිළිබඳව සංසන්දනයක. ඉතින් එතනදි තමයි සරියොත් හාමුදුරුවෝ උපදෙස් දෙන්නේ ඔබ වහන්සේට ওই දසදහසක් ලෝක ධාතුන් බලන්න පුළුවන් කියන එක පැත්තකින් තියන්න. ඕක තමයි මානය. ඊට පස්සේ ඒක මට කරන්න පුළුවන්. ඒක තමයි දිට්ඨිය. එතකොට ඒකට ඔබ වහන්සේ ඇලොම් කරනවා. ඒක තමයි තණ්හා. ඉතින් මේ තණ්හා මාන දිට්ඨිත් එක්කලා කෙලස් දුරු වෙන්නේ නැහැ. ඒ ටික පැත්තකින් තියලා මේ අදාළ කාර්ය කරන්න. ඉතින් අන්න ඒ ඒ වගේ සියුම් තැන්වලදී තමයි අපිට ගුරුවරයෙකුගේ පිහිට අවශ්‍යතාවය දැඩිව දැනෙන්නේ.